ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ ඊය විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය පූජ්‍යපාද දේවාලිගම මේඝානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ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 සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ වික්ඛු යථා භූතං භජානාති කිංච යථා භූතං භජානාති ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති ඉදං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති ඉදං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති දං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති ධර්ම ශ්‍රවණයට සැරසී සිටින සදහවත් පින්වතුනි අප කවුරුත් දන්නවා ඒක පොසොන් පුර 15ක් ඔබේ දවස වෙසක් 15 පෙරුණාම අපේ රටේ බෞද්ධ මහජනයාට ඉතාමත් වැදගත් උතුම් පුණ්‍යමය දවස පොසොන් පුර 15ක් ඔබේ දවස මිහිඳු මහ රහතන් වහන්සේ අපේ දේශයට වැඩම කොට ධර්මාලෝකයෙන් අප සැනසූ උතුම් දිනය. දැන් මේ මොහොතේ මේ කවුරුත් සූදානම් වෙන්නේ හෙට උදා වෙන පොසොන් පොහොය නිමිති කොට සිදු කෙරෙන මේ ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවකට සමන් පින්වතුනි මිහිඳු මහ රහතන් වහන්සේ අපේ රටට වැඩම කළා. මුල් වකවානුව තුල අපේ මූලාශ්‍රවල විශේෂයෙන් මහා වංශයේදී සඳහන් වෙනවා මුල් වකවානුව තුල උන්වහන්සේගේ නායකත්වයේ අනුශාසකත්වයේ සංවිධානය ඇතුළේ මෙරට රජකම් කළ දෙවන පෑතිස් මහරජතුමන්ගේ අනුග්‍රහය ඇතිව ශාසන ප්‍රතිෂ්ඨාපනය කිරීමේ බුදුසසුන් පිහිටුවීමේ කටයුතු සිදු කළා. අප කවුරුත් දන්නා පරිදි මහ මෙවුනා උයන මහරජු විසින් සංඝ සතුකට පූජා කළ තැන් පටන් මහා විහාර සීමා පිහිටුවීමෙන් භික්ෂු භික්ෂුණී සමාජ ඇති කිරීමෙන් ධාතු වැඩම වීමෙන් බෝධිය වැඩම වීමෙන් සූපාරාමයේ පිහිටුවීමෙන් තවත් මොනෙක් පිළිවෙලින් මේ කළ ශාසන ප්‍රතිස්ථාපන කටයුතු නැත්නම් බුදුසසුන් මෙරට පිහිටුවීමේ කටයුතු මේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න. විශේෂයෙන් උපකාරී වුණා මිහිඳු මහ රහතන් වහන්සේ මේ වකවානුව තුල සිදු කළ ධර්ම දේශනා. අපේ මහා වංශයේහි 14 වෙනි පරිච්ඡේදයේ හැටියට මේ මුල් වකවානුව තුල මිහිඳු හාමුදුරුවෝ ධර්ම දේශනා 13ක් පවත්වලා තියෙනවා. ධර්ම කොටස් 13ක් දේශනා කළා. මා දැන් මුලින් සිහිපත් කළ ධර්ම පාඨය ඇතුළත් වෙන්නේ අපේ බණ පොතේ සංයුත්ත නිකායේ සත්‍ය සංයුත්තේ කියලා දැන සමාධි සූත්‍රය කියන දේශනාව. මේ මිහිඳු මහරහතන් වහන්සේ මුල් අකවානුව තුල සිදු කළ තවත් ධර්ම දේශනාවක් මහාවංශයේ හැටියට. දෙවන පෑතිස් මහරජතුමන්ගේ දෙවන සොහියුරු සංයෝ ဒ ුතිය භාති කුරජ්ජුරුවන්ගේ දෙවෙනි සහෝදරයා. මහා නාග යුවරජතුමා. මේ මහා නාග යුවරජතුමාගේ බිසව අනුලාදේවිය. මිහිඳු මහ රහතන් වහන්සේ මේ කියන අනුලාදේවිය ප්‍රධාන එතුමිය මුල් කොටගත් 500ක් කාන්තාවන්. මහා වංශයේ කියනවා විමානවත්තු, හේතවත්තු සත්‍ය සංයුක්ත ඒ සංයුත්ත නිකාය මේ ධර්ම දේශනා කළ බව ඒ වගේ මේ ධර්ම දේශනාවට සවන් දුන්න ඒකාන්තාවන්ට සෝවාන් ඵලයේ උදා කරගත හැකි වූ බව ඉතින් මේ අනුලා දේවිය ඇතුළු කාන්තාවන් 500කට විහිදු හාමුදුරුව සිදු කළ ධර්ම දේශනාවලින් ඉතාම වටින දහම් කොටසක් තමයි සංයුත්ත නිකාය සත්‍ය සංයුත්තය. එහි සූත්‍ර රාශියක් තිබෙනවා. මා සිහිපත් කළේ සත්‍ය සංයුත්තේ මුලටම සඳහන් වෙන සමාධි සූත්‍රයේ ඇතුළත් ධර්ම පාඩය. පින්වත්නි මේ සත්‍ය සංයුත්තේ මිහිඳු මහරහතන් වහන්සේ කළ දේශනාව එදා අනුලා දේවිය ප්‍රධාන ස්ත්‍රීන්ට සත්‍ය සංයුත්තේ විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳ සූත්‍ර දේශනාවකින් යුක්තයි. මේ චතුරාර්ය සත්‍ය දේශනාව චතුරාර්ය සත්‍ය අවබෝධය නොඑක් හැඩවලින් නොඑක් පිළිවෙලින් පැහැදිලි කිරීමයි සත්‍ය සංයුක්තියෙන් සිදුවලා මේ මා මුලින්ම සිහිපත් කරපු මාතෘකාව හැටියට ප්‍රකාශ කරපු සමාධි සූත්‍රයේහි ධර්ම පාඨය. එහි කෙටි තේරුම මම පළවෙනි සිහිපත් කරන්නම් මේ අසන පිළිතුරුට. සිහි කල්පනාවෙහි තබා ගන්න සමාධින් වික්‍රේ භාවේත මහණෙනි සමාධිය වඩව සමාධිය හිතේ සමහන් බව හිතේ සංසුම් බව සමාහිත බව වැඩි දියුණු කරන්න කියන සමාධි වික්‍රේ භාවී මහණෙනි සිත්හි සමාධිය වඩව සමාහිතෝ වික්‍රේ වික්ඛූ සමාහිත වූ සංසුන් වූ සිත් ඇති වික්ෂුව යථාභූතං පජානාති ජීවිතය හා ලෝකය පිළිබඳ හැබෑ తත්වය තේරුම් ගන්නවා වටහා ගන්නවා පසක් කරනවා ජීවිතේ ලෝකේ යථාර්ථය සත්‍යය සංසුන් සිත් ඇති වික්ෂුව යථාර්ථය තේරුම් ගන්නවා කිංච යථාභූතං පජානාති කුමක්ද මේ වටහා ගන්න යථාර්ථය යථාභූතය ඇති తත්වය සැබෑව. ඉදන් දුක්ඛන්ති මේ දුකය කියලා යථා භූතං ප්‍රජානාති ඇති හැටියෙන් තේරුම් ගන්න. අවබෝධ කරනවා. ඉදන් දුක්ඛ සමුදය උති. මේ තමයි දුකට හේතුව. දුක්ඛ සමුදය කියලා. මේ සංසුන් සිත් ඇති සමාහිත සිත් ඇති වික්ෂෝ තේරුම් ගන්න. යථා භූතං ප්‍රජානාති ඉතින් දුක්ඛ නිරෝධෝති. මේ තමයි දුක් නිවීම, දුක්ඛ නිරෝධය නැත්නම් නිවන කියලා. ඇති හැටියෙන් තේරුම් ගන්නවා. සමාහිත සිත් ඇති විශ්ව. ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති. මේ තමයි දුක් නිවන මඟ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය මේකයි කියලා. ඇති හැටියෙන් අවබෝධ කරගන්නවා යථා භූතං පජානාති. ඒ මා මුලින් සඳහන් කළ ධර්ම පාඨයේහි කෙටි වචනාර්ථය පමණයි මා සිහිපත් කළේ. දැන් මේ පින්නතුන්ට හැඟෙනවා වැටහෙනවා පෙනෙනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මය. මිහිඳු මහරහතන් වහන්සේ එදා මේ සත්‍ය සංයුත්තේ අනුසාරයෙන් මේ මුල් කොටගෙන මාතෘකා කොටගෙන ලක්වැසියන්ට එදා දහම් ඇසූ අනුලා දේවිය ඇතුළු කාන්තාවන්ට චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ දිවේ. දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය. ඊටම සරල වචනයෙන් කියනවා නම් දුක සාංශාරික දුක. දුකට හේතුව සාංශාරික දුක් ඇතිවෙන්න සමුදය නැත්නම් හේතුව. දුක්ඛ නිරෝධය දුක් නිවීම නිවන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දුකින් මිදෙන මාර්ගය මේ කියන අපේ බුද්ධ ධර්මයේහි විශිෂ්ටතම මූලිකය ගැන්වීම මිහිඳු මහරහතන් වහන්සේ දා චතුරාර්ය සත්‍ය ධර්මයයි දේශනා කළේ මේ සත්‍ය සංයුත්තේ ආශ්‍රයෙන් පින්වත්නි මේ යථාර්ථය දැනගන්න මේ දුකය මේ දුකට හේතුවය මේ දුක් නිවීමේ මේ දුක් නිවීම මගේ කියන මේ ජීවිතය හා ලෝකයේ පිළිබඳ යථාර්ථය වටහා ගන්න පසක් කරන්න මේ සමාධි සූත්‍රයේ කියන හැටියට සමාධිය වැඩි යුතුයි හිත එකලස් කරගන්න ඕනේ හිත සංසුන් කරගන්න ඕනේ සමහං කරගන්න ඕනේ සමාහිත සිත් ඇති වික්ෂුවට තමයි යථාර්ථය වැටෙන්නේ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ විගතූපක් කිලේශේ කියලා බණපතේ තියෙනවානේ. බොහෝ සූත්‍රවල තියෙනවා. හිත සමාහිත වුණාම සංසුන් වුණාම යතිතතු පෙනෙන්නේ. අවුල් වෙච්ච, කිලුටු වෙච්ච, වියවුලටපත් වෙච්ච හිතකට ඒ බඳු සිතක් ඇති තැනැත්තෙකුට ඇතිතතු වෙන්නේ නැහැ. ජීවිතය මෙබඳුය ලෝකයේ මෙබඳුය සංසාරයේ මේ විදිහයි කියලා හැබැයි தත්ත්වයේ යථාර්ථය තේරුම් ගන්න මිනිස්සුගේ හිත සංසුන් වෙන්න ඕනේ. නොසංසුන් සිත සත්‍ය දකින්නේ කිසි කාලයක. මේ සූත්‍රයේහි ආරම්භයම කියන්නේ ඒකයි. සමාහිතෝ වික්ඛවේ වික්ඛු යතහ භූතං පදානං. සමාධින් වික්ඛවේ භාවයේ. මහණෙනි සමාධිය වඩවූ එකඟ වූ සංසුන් වූ සමාහිත වූ කෙලෙස් වලින් තොර වූ යටපත් වූ කෙලෙස් ඇති භික්ෂුව ඇති තතු දකිනවා යථාර්ථය දකිනවා මේ සමාධිය නැත්තම් සමතේ චිත්ත සමතය හිතේ කෙලෙස් ගැටි අඩු කරගන්න යටපත් කරගන්න හිත සමාහිත කරගන්න සීලය පසුබිම් වෙනවා අපේ බෞද්ධ දන්නවා සීල පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය හිත දියුණු කරන්ත හිත සංසුන් කරන්ත චිත්ත සමාධිය ඇති කරගන්නට සීලය පසුබිම සීලෙන් තොර සමාධියක් නෑ ඊළඟට එහෙම ගොඩනගපු සමාධිය පසුබිම් වෙනවා ප්‍රඥාව ලබන්න යථාර්ථය තේරුම් ගන්නට ඇතිතතු දකින්ට සංසුන් සිත සීලයෙන් තොර සමාධියක් නැහැ පින්නතුනි වගේම සමාධියෙන් තොර ප්‍රඥාවක් නැහැ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේහි දේශනා කළ දහම් කරුණ මිහිඳු මහරහතන් වහන්සේ අපට උගන්වනවා සමාහිතෝ වික්‍රේ යතහූතං පජානාති සංසුන් සිත් ඇති භික්ෂුව යථාර්ථය දකින්න ප්‍රඥාව උදා කරගන්න. මෙතනදී මා ඊටමත් කෙටියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන යමක් ප්‍රකාශ කරේදී මේ ධර්ම පාඨයේ හැටියට. කිංච අතහබූතං ප්‍රදානාති කුමක්ද මේ වටහා ගන්න යථාර්ථය හැබැයි තත්ත්වය. ඉදන් දුක්ඛන්ති අතහබූතං ප්‍රදානාති. මේ දුකය කියලා ඇති හැටියෙන් තේරුම් ගන්න. අපි කියනවා සාමාන්‍යයෙන් කතා බස් කරනකොට අපේ වැඩිහිටියෝ කියනවා ඉතින් සංසාරේ දුකයි නේ. සංසාරේ දුකයි. සැපක් නැහැ මේ කියලා. ඒත් මේ හුඟක් වෙලාවට කියන්නේ හරි අවබෝධයක් නිවැරදි හැඟීමක් හොඳ අවධිකමක් ඇතුවම නෙවෙයි සංසාර දුකයි කියලා කියන්නේ. සංසාරේ දුකයි කියන්නේ පින්වත්නි අප දන්නවා දුක්ඛ කියන වචනේහි දෙවිධයකට තේරුම තියෙනවා. <clears throat> ඇතුළත් වෙනවා. සාමාන්‍ය සරල කටුකත්වය අප්‍රසන්න හැඟීම අප්‍රසන්න අත්දැකීම දුක කියලා කියනවා. එහෙත් පින්නතුනි මේ දුක්ඛ සත්‍ය දේශනාවේ චතුරාර්ය සත්‍ය දේශනාවේ දුක්ඛ කියන වචනේ පාවිච්චි වෙන්නේ ඊට වඩා ගැඹුරු පළල් දාර්ශනික තේරුමක් ඇතුව. ඊටමත් ගැඹුරු තේරුමක් ඇතුව අපේ ජීවිතේ හැබෑ තතු කියවෙන තේරුමක් ඇතුව. දුක්ඛ කියන එක කනගාටුව, අසන්තෝෂය, පසුතැවිල්ල, හැඬීම, වැළපීම, ඒ වගේ පටු තේරුමක් නෙවෙයි පිළි ගැඹුරු තේරුමක්. අසාරත්වය. සංසාරේ දුකයි කියන්නේ ගතයුත්තක් සාරයක් හරයක් නැහැ කියන. ධම්සක් ප්‍රතුන් සූත්‍රයේ දිහා බැලුවහම එම සූත්‍රයේ ඉගැන්වෙන වචන 12ක් තියෙනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, ඉපදීම දුකයි. උපන් ඇත්තෝ ලෙඩ වෙනවා ලෙඩවීම දුකයි. මහලු වීම දුකයි, මරණය දුකයි. අකමැති අප්‍රිය අප්‍රසන්නත්වොත් එක්ක එක්ව ජීවත් වෙන්න සිදුවීම දුකයි. ප්‍රියමනාපාය අපත්‍යය වියෝ වීම දුකයි. කැමැති දේ නොලැබීම දුකයි. සැකෙවින් කෙටියෙන් කියතොත් මේ පංච උපාදානස්කන්ධයෙන් දුකයි. මේ තමයි ධම්සක් ප්‍රයත්න සූත්‍රයේ දුක්ඛ සත්‍ය උගන්වන හැටි පිළිවෙල. පින්වත් මේ හැම පදයකින්ම කියන්නේ සදාවටම අසාරත්වය. මේ මොකක්ද අසාරය? මේ සංසාරික ජීවිතය අසාරයි. හරයක් නෑ, ගතේ උත්තක් නෑ, තේරුමක් නෑ, අර්ථයක් නෑ, අර්ථ ශූන්‍යයි. හරයක්, ගතේ උත්තක්, තේරුමක් නෑ. එහෙම කියන්නේ. මේ සංසාරේ උපන් සත්වයෝ මොන මොන හැකියාවන් මොන මොන බල පුළුවන් කාරකම් තිබුණා. කොපමණ ඉගෙනගෙන තිබුණා. කොයිතරම් ධනධාන්‍ය තිබුණා. කොයි තරමට දෑතට ශක්තිය තිබුණා. කොයි තරමට නිලය, බලය, ශක්තිය ගොඩනගලා තිබුණා. මේ සංසාරේ උපදින ඇත්තෝ උපන් සත්වයෝ හෙඩ වෙනවා. තොලක් වන්නේ. මොන මොන පිළිවිලේ දැනුගත්තම් හැකියාවන් බල පුළුවන් කාරකම් විල මුදල් තිබුණා. යෙදවීම අපේ උරුමය. අනේක නිසා මේ පැවැත්ම ආසාරයි. හරයක් මේ අපට යෙදවීම ගන්න දෙන්න බෑ. යාදිපි දුක්ඛ. මහලු වීම එකකින් අත්දෙන්න. පහළ වීම මිල මුදල් තිබුණයි කියලාවත් දැනුගත්කම් තිබුණයි කියලාවත් බලතල නිලතල ආදී තිබුණයි කියලාවත් මහලු වීමෙන් ජරාවටපත් වීමෙන් අත් මිදෙන්න බෑනේ. ඉතින් තේරුමක් නෑ මේ පැවැත්තේ. ඒක තමයි අසහාරය කියන්නේ. සංසාරගත දුක දුක් කියලා කියන අසාරත්වය. ඇයි අසාරයි කියන්නේ? උපදිනවා, උපන් ඇතු ලෙඩ වෙනවා, ලෙඩ වෙන ඇතු මහ ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා. මොන මොන ශක්තියින් තිබුණත් මේ ජීවත් වෙන කාලය තුල සසර මේ ජීවිතයක් තුළ අපි රැස් කරන දේවල් ගැන උගත්කම් පිළ මුදල් ශරීර ශක්තිය මේ කොයි දෙයකින්වත් දිනන්ට බැරි මරණය වළක්වන්න බැරි මරණය මේ සංසාරයට උරුමයි ඒ නිසා මේක සැපක් තියෙනවා කියලා කියන්න බෑ මරණම්පි දුක්ඛ අප්‍රිය අමනාපය අපි ළඟට එනවා ඒක වළක්වා ගන්න බෑ ප්‍රියමනාපය අප අත්හැර යනවා නවත්ත ගන්න බෑ දැනුගත්කම් විලමුදා ශරීර ශක්තිය මොනවද තිබුණා මලතල, නිරතල මොනවා තිබුණා. ඒ නිසා මේ පැවැත්ම පින්වත්නි පැහැදිලිවම හරයක් නැහැ. සාරයක් නැහැ, තේරුමක් නැයි උපදිනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා. ප්‍රියමනාපය අපත්තර යනවා, ප්‍රියමනාපය අපි ළඟට එනවා. කැමැති දේ ලැබුණ කෙනෙකුත් නැහැ ලැබෙන්නේ නැහැ. ඉතින් මේක මොකක්ද මේ ප්‍රශ්නේ තේරුම? මොකක්ද මේ ප්‍රශ්නේ තේරුම? අන්න ඒක තමයි පින්වත්නි දුක කියලා කියන්නේ. මේ මිනිස් ජීවිතයේ යථාර්ථය නැත්නම් මිනිස්ය වර්ගයා ඉදිරියේදී විශාලම ප්‍රශ්නය. ඒ බොහෝ දෙනෙක් කල්පනා කරන ප්‍රශ්නේ මේ මේ මේ දුක නෙමෙයි. ප්‍රශ්නය අපි ඉස්සරහා තියෙන ප්‍රශ්න, නොඑක් මොස්තරේ ප්‍රශ්න, ඉඩකඩම් ප්‍රශ්න, දේපල ප්‍රශ්න, රැකී ආරක්ෂා ප්‍රශ්න, නිල මුදල් ප්‍රශ්න, නිවාස ප්‍රශ්න කොහොමද? ඒ සැබෑව නම් පින්නොත් මේ ඇත්ත නම් අපි ඉස්සරහ තියෙන ওই කියපු සරල භෞතික ප්‍රශ්න, දේපල ඉඩ කඩම් නිල මුදල් රැකී ආරක්ෂා පිළිබඳ ප්‍රශ්න. මේ ඔක්කොම විසඳුවා. ලෙඩවීම, මාළු වීම, මරණය, ප්‍රියමනාපය ඇතිවීම, අප්‍රියමනාපය ලංවීම, කැමැති දේ ලැබීම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. විසඳෙන්නේ නැහැ. රැකී ආරක්ෂා ආහාර පාන ආදී සියලු ප්‍රශ්න විසඳුවත් සංසාරගත දුක පිළිබඳ ප්‍රශ්නේ මිනිසා ඉදිරියේ තියෙනවා. උපදිනවා, ළඩ වෙනවා, මහලු වෙනවා, දැරෙනවා. ප්‍රියමනාපය අප ළඟට එනවා, ප්‍රියමනාපය අප ළඟට එනවා, ප්‍රියමනාපය අපාතර යනවා. කැමැතිති ලැබෙන්නේ නැහැ. මේක තමයි ජීවිතයේ යථාර්ථය. මේක අසුභ වාදයක් නෙවෙයි යථාර්ථ වාදයක්. ඇතිතතු කියා කෑමක්. ඇතිලස පෙන්වා දෙනවා. ඒ හැබෑ తත්වය. ජීවිතය අසුභ වශයෙන් දැකීමක් නෙවෙයි. සුභ වශයෙන් දැකීමකුත් නෙවෙයි. සුභවාදයකුත් නෙවෙයි අසුභාදයකුත් නෙවෙයි. උපදිනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා ප්‍රියමනාපය අපත්තර යනවා අප්‍රියමනාපය අපි ළඟට එනවා කැමැතිද ලැබෙන්නේ නැහැ කියන මේ අත්දැකීම් සමූහය අප්‍රසන්න අත්දැකීම් අපේ ජීවිතය අතහරිතය යතහ භූතං හැබැයි සත්‍යය උක තමයි. මේ සමාහිත සිත් ඇති භික්ෂුව මේ යථාර්ථය දකිනවා. සංසුන් සිතින් විවේකීව කෙලෙස් යටපත් කළ සිතින් මත් වූ සිතින් නිදහස් සංසුන් මනසින් ජීවිතය දිහා බලනවා. බලද්දි පේනවා යථාභූතං පජානාති දන් දුක්ඛන්ති මේ සංසාරේ දුකයි. පින්වත්නි මෙතෙන්දි මා නැවත සිහිපත් කරන්න කැමතියි. අපේ දම්සක් වෙන සූත්‍රය ඇරුණාම මේ කාරණේ තාමත් මනවින් කියවෙන තැන තිබෙනවා අපේ මජ්ක්‍ධිම නිකාය රට්ටපාල සූත්‍රය. මජ්ක්‍ධිම නිකාය රට්ටපාල සූත්‍රයේහි හරි ලස්සන අපූර්ව බණපද හතරක් තියෙනවා. උපනීයති ලෝකෝ අද්දෝ. උපනීයති කියන්නේ කැඳවාගෙන යනවා. නැත්නම් ඇදගෙන යනවා කිව්වත් හරියි. පමුණුවනවා. අප ඇදගෙන යනවා, කැඳවගෙන යනවා, ආඩගහගෙන යනවා. ලෝකේ ඉන්න හැමදෙනා. පාටද මේ මේ සංසාරේ ලෝකේ උපන් අපි ළමා වයසේ හිරිමල් ලස්සන සුවඳ ඇති සිනිඳු ළමා වයසේ මව්පියන්ගේ උණුසුම තුල සුරැක්කෙන ළමා වයසේ කාගෙත් සිත් සතුටු කරන මල් වගේ ලස්සන සෙනෙහි ළමා වයසෙන් අපි එක්ක යනවා මරණයට සමාරු ළමා වයසේ පැවැත්මේ හොඳකමට මව්පියන්ගේ රැකවරෙන්ට කළ පිනට ජීවිතය ආරක්ෂා වුණොත් පණ ටික රැකුණොත් එතනින් තරුණ වයසේ තරුණ වයසේ ශක්තිය වැඩි, දේහයේ ශක්තියත් වැඩි, හිතේ ශක්තියත් වැඩි. කය ශරීරය උනත් නැමෙන්නේ නැහැ ලේසියට ශක්තිය වැඩි ඉන්නේ. හිතත් නැවෙනවා අඩුයි. මේ ශක්තිමත් පැහැපත් ලස්සන ප්‍රබෝධමත් තරුණ වයස. මේ තරුණ වයසෙත් අපි කියනවා පරණයට. තරුණ වයසේ පැවැත්මේ හොඳකමට පිනේ ශක්තියට මෞපියන්ගේ රැකවරණයට ජීවිතය රැකුණොත් පණ ටික බේරුණොත් එතනින් මැද වයසට මැද වයසේදී නොඑක් අසීරුකම් ඇති වෙනවා දැන් දෙපා ලෙඩ දුක් හට ගන්න පටන් ගන්නවා. ඒ මැදවට ගෙවල් දොරවල් වල තියෙන නොඑක් බරක් අදිනවා. දුක් පීඩාත් විඳිනවා. දුර නොපෙනී යනවා. ළඟ විතරක් පේනවා මැද වයසේ මිනිසු කියන්නේ. පත්තරයක් සංගරාවක් ගත්තාම ලොකු අකුරු කියනවා පුංචි අකුරු දරුවන්ට කියවන්නේ. එක එක ලෙඩ දුක් පටන් ගන්නවා ජීවිතේ බරක් අදිනවා මැද වයසේ. මැද වයසේත් මිනිස්සු මරණයට කොපමණවත් එක් යනවා. පැවැත්මේ හොඳගමට පිනේ ශක්තියට මැද වයසේ ජීවිතය රැකුණු පණ ටික බෙරුණොත් එතනින් මහලු වයසට. යරම්පි පත්වා මරණම් මහලු වයසෙන් නම් බේරෙන්න බෑ. මහලු වයසෙන් නිසකව මරණයට මහලු වයසේදී දිගහැරපු දෑත් දෙපා නමා ගන්න. නමාගත් දෑත් දෙපා දිගහැර ගන්න, නැකිට ගන්න වාඩි වෙන්න අමාරුයි. බොහෝ චිත්ත පීඩා, කායික පීඩා මැදින් අවසානයේදී මරණයට. මේක අපි හැම දිනාගේම උරුමය. හැම දිනාගේම උරුමය. නිහි පැවිදි ගැහණු පිරිමි අපි කාගේ ජීවිතේ හැබෑ තත්ත්වය මේ කියන්නේ. ඒක අසිරිමත් දෙයක්, පුදුම දෙයක්, ත්‍රිස්ත්‍රේ ජනක දෙයක් නෙවෙයි. මේ ලෝකෙ සිද්ධ නොවන දෙයක් නෙවෙයි. මේ සුවද්දක්ක නැති දෙයක් නෙවෙයි අද්දුරු දෙයක්. මිනිසා ඉදිරියේ ඇති විශාලම ප්‍රශ්නේ මේක. උපනීයති ලෝකෝ නිති නිරන්තරයෙන් මහලු වයසට මරණයට ඉඩ දුක් වලට අපි ඇදගෙන ඊළඟට මේ රටපාල සූත්‍රයේම කියනවා වෙනවත් ඒ තවත් බණ පදයක් අස්සකෝ ලෝකෝ සබ්බම් පහේ ගමනිය අස්සකෝ කියන්නේ අපි හරි අසරණයි අපි හරි අසරණයි මේ බණ අහන බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් අපි නම් අසරණ නෑ අපි ළඟ මිල මුදල් තියෙනවා අපි දූ පුත් හොඳට ඉගෙනගෙන තියෙනවා අපි නිලතල තියෙනවා අපිට දීපල වස්තුව තියෙනවා ඒ මොනවා තිබුණත් අපි අසරණයි අපිට හසුරුව ගන්නට වලක්ව ගන්න බැහැ කොපමණ හොඳ නෑද ඒ උදු පුතු හිටියත් මොනතරම් දීපල වස්තුව තිබුණත් අත්තානුලෝකවන විසුරු අපි අසරණයි උපදිනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා කරගන්න දෙයක් නෑ මෙන්න මේක තමයි දුක කියන්නේ උපදිනවා උපන් ඇතු ලෙඩ වෙනවා මහලු වෙනවා පැරෙන ප්‍රියමනාපය අපි ළඟ අපි ඈත් වෙනවා අප්‍රියමනාපය අපි ළඟට එනවා මේ ලෝකයේ සියල්ල ලැබුණේ කියලා අපට හිතෙන බැලු බැලමට කිසිවෙක් මේ ලෝකේ කැමති දෙ ලැබිලා නැහැ සම්පූර්ණ තෘප්තියටපත් වෙලා නැහැ අතෘප්තිකර ජීවත් වෙනවා අතෘප්තිකර පැවැත්මක් කොහොමද සපක් වෙන්නේ ඉතින් මේ විදිහට පින්වත්නි අපි කවුරුත් අසරණයි කොපමණ අපට අපිට හිතලා බැලුවොත් අප්‍රමාණ ධන ධාන්‍ය තිබුණ බොහෝ දැනුගත්කම් තිබුණ බොහෝ දෑතන දෙපාර ශක්තිය තිබුණ ඊට බල පුළුවන් කාර්කම් තිබුණ ඉලතල බලතල තිබුණ සමහර වෙස්සු ඊටාම අසරණ විදිහට ඊටාම අසරණ විදිහට ලෙඩ වුණා මහලු වුණා මැරුණා ඔබ තමයි ජීවිතේ හැබෑ තත්ත්වය මේක අසිරිමත් දෙයක්, පුදුම දෙයක්, හුදු විශ්වාසයක් නෙමෙයි මිනිසුන්ගේ අත්දැකීමක්. යථාර්ථය. මෙන්න මේ විදිහට සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති. ඉදන් දුක්ඛන්ති. මේ දුකය කියලා මේ සංසාරේ අසාරය අතෘප්ති කරේ. අසාරයි කියන්නේ හරයක් තේරුමක් නැහැ. මක් නිසාද උපදිනවා, ලෙඩ වෙනවා, මහ වෙනවා, මැරෙනවා. අතෘප්ති කරයි සෑහීමට තෘප්තියටපත් වෙන්න බෑ. කැමැතිද ලැබිලා නැහැ කිසි කෙනෙකුට. ඉපදීම ලැබීම මහලුයි මරණය ආදී මේ කටුක අප්‍රසන්න අධ්‍යක්ෂින් වලින් අත්විඳෙන්න අපසතු කිසිම ශක්තියකින් පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ප්‍රයත්න අසාරයි. අතෘප්ති කරයි, තුච්චයි, අර්ථ ශූන්‍යයි. මේක තමයි දුක කියන්නේ. අපට කල්පනා වෙන්නේ නැහැ මේක. අපේ බුදුරජාණන් වහන්සේ අරිය පරියසන සූත්‍රයේහි සඳහන් කරලා තියෙන බණපද දෙක තුනකුත් මේ මොහොතේ මම මතක් කරන්න කැමතියි. අරිය පරියසන සූත්‍රය අපේ මජ්ක්‍ධිම නිකාය තුලත් වෙලා තියෙන සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ අත්දැකීම් ඉතා අපූර්වට කියන ඉතා අපූර්ව සූත්‍රයක් ඉතා වටිනා දේශනාවක්. එම සූත්‍රයේ කියන මෙන්න මෙහෙම අත්තනා ಜಾති ධම්මෝ සමානෝ ಜಾති ධම්මඤ්ඤය පරියසේති. මේ මිනිස්සු මහ පොළොවේ ඇටිච්ච දවසේ ඉඳලා මිහිතලෙහි මිනිසුන් උපන්දා පටන් අද දක්වාම ගෙවුන අවුරුදු ලක්ෂ කෝටි ගණනක් මේ දීර්ඝ කාලය තුල මොකක්ද කරලා තියෙන්නේ? උපන්නා. නැවත නැවතත් උපදිනවා. උපන් නැත්තු මොනවද හොයන්නේ? උපදින දේවල්. උපදින දරුවෝ, උපදින බිරින්දවරු, උපදින ස්වාමිවරු, උපදින ඇති වෙන දේපල, ගහකොළ, තිරිසන් සත්තු නොයෙක් හොඳයි. ඊටත් වඩා පැහැදිලි දෙන්නත් මේ උපදින ඇත්තෝ මොකද වෙන්නේ? ලෙඩ වෙනවා. ලෙඩ වෙන අපි අත්තන ජරාත් ව්‍යාධි ධම්ම සමානෝ මොනවද හොයන්නේ ලෙඩ වෙනේමයි ලෙඩ වෙන දරුවෝ ලෙඩ වෙන බිරින්දවරු ලෙඩ වෙන ස්වාමිවරු ලෙඩ වෙන දීපල ලෙඩ වෙන යාන වාහන ලෙඩ වෙන ගස් ලෙඩ වෙන සුළු ගස් කොළන් දේවල් දොරවල් දූපුතු ඇතුන් අසුන් ගවයන් කොහොමනේ ලෙඩ වෙන අපි ලෙඩවීමෙන් දුක් වෙන අපි ලෙඩවීමට අකමැති අපි තව තවත් රැස් කරන්නේ නම් කරගන්නේ ඉල්ලන්නේ උදුරගන්නේ විතක නඩුහබත් කෙලගන්නේ දේශ දේශාන්තර වල ගිහින් ගෙන්නේ ලෙඩ වෙනේවම ලෙඩ වෙන්නේ නැති එකක් නැහැනේ ලෙඩවීමෙන් දුක් විඳින ලෙඩවීමට අකමැති අපි ලෙඩවීම නැමැති සාංශාරික රෝගයෙන් පෙළෙන අපි තව තවත් ඒ රෝගයෙන්ම නිලං කරගන්න. අපි මහලු වෙනවා. දවසින් දවස අපේ බණ පුතේ කියනවානේ අපේ ඉන්ද්‍රියානම් පරිපාකෝ මේ ඉන්ද්‍රිය පැහිලා යනවා. මේ දැස් දෙකන් දුර්වල වෙනවා. දැස් දෙපාවල ශක්තිය පිරිහෙනවා. ජරාවට, ජීර්ණත්වයට, දි รา යාමට අපි භාජනය වෙනවා. ඉතින් ඒ වුණා ඒක අපේ කැමති දෙයක් නෙවෙයි. අප්‍රසන්න කටුක අධ්‍යක්ෂක අපි කවුරුත් කැමති නෑ මහලු අයටපත් වෙනවා. දැය දෙපාර ශක්තිය පිරිනවනට දැස්වල පෙනීම, දෙකන් වල ඇහිීම, දැත්වල ශක්තිය අඩු වෙලා, දුර්වල වෙලා පහළු අයටපත් වෙනවා. ආයුෂ ගෙවෙනවට. මොකද අපි කවුරුත් කැමති නෑ. ඒකෙන් අපි දුකටපත් වෙනවා. ඒක අපිට දුක් සහිත කටුක අප්‍රසන්න අකමැති අවදකීම අත්දැකීම ඒ පින්වත් අපි මොකද කරන්නේ අපි නිරන්තරයෙන්ම දුක් මහලු වීමෙන් දුකටපත් වෙන අපි තව තවත් මහලු වෙන සුළු දේවල් එකතු කරනවා නිරණ මහලු වෙන පරණ වෙන දේපල වස්තුව ගහකොළ යාන වාහන ඇතුන් අසුන් ගවයන් අබු දරුවන් දැසි දසුන් අපි රැස් කරන්නේ කොහොමද හිලට ගන්නවා, හොයාගෙන යනවා, දේශාන්තර වලින් ගේනවා, නඩු හබ කියලා ගන්නවා, උදුර ගන්නවා. මොනවද? මහලු වෙන සුළු, දි รา පත් වෙන සුළු, දිරන සුළු දේවල් ඔක්කොම. මහලු වීමෙන් දුකටපත් වෙන අපි තව තවත් මහලු වෙන සුළු දේවල් නැත්තම් දුක් සහිත දේවල් මේක තුල. අපි මැරෙනවා. මරණය අපේ ඉරණම. එහෙත් පින්වත්නි මරණය අපේ ප්‍රසන්න ඉරණමක් නෙමෙයි ප්‍රසන්න අත්දැකීමක් නෙවෙයි. මරණයට අපි අකමැති. මරණය දුකයි පැහැදිලිව. මරණන්ති දුක්ඛං. මරණය නිසා නැවත නැවතත් දුකටපත් වෙන අප්‍රසන්න අධ්‍යක්ීම අත්විඳින අපි මොනවද හොයන්නේ? මරණ දේවල්ම හොයනවා. තවදම් කරගන්නවා, එකතු කරනවා. රැස් කරනවා, ගෙනත් තියා ගන්නවා, මිලට ගන්නවා, දුරු රටින් ගේනවා, උදුර ගන්නවා, නඩු හබ කියලා ගන්නවා. මැරෙන සුළු ගෙවල් දොරවල් දස්කොලන් යාන වාහන දූපුතුන් බිරින්දෑවරුන් ස්වාමිවරුන් ඇතුන් අසුන් ගවයන් නොඑක් දේවල් එකක් නෙවෙයි සප්‍රාණික අප්‍රාණික සජීවී අජීවී සචේතනික අචේතනික නොඑක් දේවල් මරණ සුළු දේවල්මයි අපි එකතු කරන්නේ මෙන්න මේක තමයි මේ මිහිතලයේ මිනිස් වර්ගයා ඇති වූ දා පටන් අද දක්වාත් ඔවුන් සිදු කරමින් සිටින්නේ අර්ථ ශූන්‍ය ක්‍රියාදාමයක්. තේරුමක් නැති වැඩ අත්කරගෙන වහන්සේ කල්පනා කළා ලෙඩවේ නැත්තු ලෙඩවීමෙන් අත් මිදෙන්න පිළිවෙලක් හොයනවා. මැරෙන මිනිස්සු තව තවත් මැරෙන දේවල් රැස් කිරීම නෙවෙයි මරණයෙන් අත් මිදෙන්න පිළිවෙලක් හොයන්නේ. ඒක තමයි අරිය පරිශ්‍රණය කියන්නේ. මහලු වෙන්නේ නැත්තු තව තවත් මහලු වෙන දේවල් රැස් කිරීම නෙවෙයි නුවණක් පාර කරනවා. කළ යුතු දෙන්නේ. මහලු වීමෙන් අත්යේ දෙන පිළිවෙල. ලෙඩ වෙන මහලු වෙන මැරෙන උපදින ලෙඩ වෙන මහලු වෙන මැරෙන වෙන වෙනත් වචන වලින් කියනවා නම් ගැඹුරු වචනෙන් අපේ දාර්ශනික ආගමික වචනෙන් කියන දුක් සහිත වූ සසර මේ පවතින අපි මේ දුකෙන් අත්විඳින පිළිවෙලක් තිබහුවන්නේ අන්න ඒක නිසා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ මේ කියන අනර්ය පරිේශණයක් කරලා Taman දුකටපත් වෙමින් තව තවත් දුක් ලං කර ගැනීමේ ව්‍යාපාරයක් කරලා. ආර්ය පරිේශණයට ප්‍රවේශ වුණා, අභිනිෂ්ක්‍රමණය කරලා ගිහියෙන් නික්වලා දුකින් අත් මිදීමේ පිළිවෙල හොයාගෙන ගියා. මම බොහෝ කරුණු කිව්වා සංසාරගත දුක ගැන. මෙන්න මේ විදිහට මේ සංසාරේ යථා තත්ත්වයේ හැබෑ තත්ත්වයේ මේ අපට උරුම වී තිබෙන අපේ ජීවිත යථාර්ථය. ඇතිතතු සමාහිත සිත් ඇති දැනත්තාට පහසුවෙන් තේරුම් ගත හැකියි. අසමාහිත අවුල්හාගත අවුල් ව්‍යවුල් ඇති අපිරිසිදු කිලිති හිත හදවත් වලින් මේ යථාර්ථය දකින්න බෑ නොඑක් දේවල් වලින් මත් වෙච්ච උමතු වෙච්ච මිනිස්සුන්ට සංසාරේ දුකයි කියන අවධානය ඇති වෙන්නේ අවදිකම ඇති වෙන්නේ කල්පනාව ඇති වෙන්නේ සමහර වෙලාවට කල්පනා වෙනවා ඒ බඳු දේවල් කියද්දිත් සමහර අයට හිතෙනවා මේවා ඇත්ත නෙවෙයි. උපදිනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා වවා අහන්නත් කැමති නෑ මිනිස්සු. මිනිස්සු නිතරම සංසාරේ පුතග්ජනයාගේ පිළිවෙල තමයි බොරුවට කැමති. යථාර්ථයට නෙවෙයි කැමති බොරුවට. ඇත්තට නෙවෙයි බොරුවට. අපි මැරෙන්නේ නෑ, ලෙඩ වෙන්නේ නෑ, මහලු වෙන්නේ නෑ, සංසාරේ දුකක් නෑ කියන බොරුව ඇතුලේ ඉඳගෙන හැමදාම මුලා වෙලා ඉන්නවා. හැමදාමත් මුලාවටපත් වෙලා අඳුරක ජීවත් වෙනවා. යථාර්ථය දකින්නේ අපි වැරෙන්නේ නැහැ කියලා බොරු ඇතුලේ. අපි ලෙඩ වෙන්නේ නැහැ, මහලු වෙන එකක් නැහැ කියලා හැඟීමේ කටයුතු කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නෙම මේ සසර දුක පිළිබඳ අවධිකම අපේ හිත හදවත්වල ඇති කරගන්න. අපේ අවධානය යොමු කරන්න මේ යථාර්ථයට. ඔබට උරුම වී ඇති මේ සාංශාරික ජීවිතයේ දුක් සහිතයි කියලා අපේ අවධානය ඇති කරන්න අවධිකම උපද්දන්න අපට කියා දෙන්න මේ සංසාරේ දුකයි කියලා. ඉතින් නැත්නම් මෙන්න මේ විදිහට මේ සූත්‍රයේහි කියනවා මේ අප අපේ මිහිඳු මහරහතන් වහන්සේ එදා දේශනා කරපු සක්දිවදී දහම් කොටස් අතර ඇතුළත් මේ සමාධි සූත්‍රය සත්‍ය සංයුත්තේ මුල්ම සූත්‍රයයි. සංයුත්ත නිකාය. මේ විදිහට කියනවා ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානති. ඇති සතු දකිනවා යථාර්ථය දකිනවා. මේක මේ මායාවක් පැවතිලා කුලාවක් නෙවෙයි. උපදිනවා ලෙඩ වෙනවා මහල් වෙනවා මැරෙනවා කියන්නේ සංසාරේ දුකයි කියන්නේ ජීවිතය යථාර්ථය. හැබැයි தත්ත්වය අරුමයක් කුදුමයක් නෙවෙයි, গুপ্ত දෙයක් නෙවෙයි, ගූඪ දෙයක් නෙවෙයි. මුළු මහත් මහත් මිනිස් සංහතියේ උනාදකීම. ඒ වගේම මිනිසා ඉදිරියේදී දැවැන්තම ප්‍රශ්නේ අනිත් ඔක්කොම ප්‍රශ්න විසඳුවා සියලු ප්‍රශ්න. මේ ජීවිතේ දුකයි සංසාරේ දුකයි කියන මේ ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ ආත්මෙ දෙන්නට ඉන් නිදහස් වෙන දෙක විසඳා ගන්නට මිනිසා සමත්ව සිටිනවා ඒ අන්තරයෙන්. සමහර විට ළමා වයසේදී මේ ගැන හැඟීමක් නැහැ. විශේෂයෙන් තරුණ වයසේදී සංසාරේ දුකයි කියවට පිළිගන්නේ නැහැ. සංසාරේ දුකයි කියලා බණට හාමුදුරුවෝ කියනකොටත් සමහර විට හිතෙනවා නිකන් වැඩක් නැති කතා කියලා. නොඑක් දේවල් වලින් මේ මිනිස්සු මත් වෙලා ඉන්නේ අපේ බණ පොතේ කියනවා මද. මද කියන්නේ මත් වීමට. සිහි කල්පනා වෙනස් වෙනවා. සිහි කල්පනා වෙනස් වෙච්ච නැත්නම් මත් වෙච්ච මදයෙන් මත් වෙච්ච මිනිස්සුන්ගේ යථාර්ථය වෙන්නේ නැහැ. යථාර්ථයක් වෙන්නේ. ඇතිතතු වෙන්නේ. අපි උපදිනව නේද? ලෙඩ වෙනව නේද? මහලු වෙනව නේද? මැරෙනව නේද? අපි සංසාරේ දුකයි නේද කියලා කිව්වට ඒ ගැන කල්පනාවක් ඇති වෙන්නේ නැහැ. අවධානයක් ඇති වෙන්නේ නැහැ. මම ඊටම කෙටියෙන් මේ මොහොතේ මතක් කරන්න ඕනේ මද ගැන විශේෂයෙන්ම මේ මත් වීම ගැන. අපේ බණපොතේ කියනවා අපේ පුරාණාචාර්යවරු උගන්වනවා මද සත්විසි මදේ මද 27ක් තියෙනවා කියලා. එකක් තමයි ඔබන මදේ. යොබ්බන මදේ කියන්නේ යෞවනයෙන් තාරුණ්‍යයෙන්මත් වීම උමතු වීම. ඒක හරිම භයානකයි. යොබ්බනමද මත්වා භික්ඛවේ අසුතවා පුතුජනෝ කායේන වාචාය මනසා දුච්චරිතං චරති. තාරුණ්‍යයෙන් තරුණකමින් මත්තුන අසුතවා පුතුජනෝ. ඇසූ පිරුත නැති නූගත් තරුණයා. හූදුන් තරුණයා. සිතින් කයින් වචනයෙන් දුසිරිත කරනවා. තරුණින් මත් වෙලා, තරුණකමින් පිස්සු වෙදලා. පින්වත්නි මේ දැනුවත් කල්පනාකාරී තරුණකමද ලෝකේ මහා මෙහෙවරක් කරන්න පුළුවන්. ශක්තියෙන් අඩු දරුවන්ට වගේ නෙවෙයි, ශක්තිය පිරිහුණු වැඩිහිටියන්ට වගේ නෙවෙයි. හිත කය දෙකේම ශක්තිය ඇති ප්‍රබෝධමත් තාරුණ්‍යයට ලෝකයට කළ හැකි මෙහෙවර අසාමාන්‍යයි. අපි දන්නවා අපේ තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ තරුණ වයසේ ඉතාමත්ම පැහැපත් යොබ්බනේන භද්‍රේන යොබ්බනේන සමන්නාගත බණපති කියන්නේ යහපත් තරුණ වයසේදී. නව යෝන්ගේ අප දන්නවා අපේ සරියුත් මොගලන් හාමුදුරුවරු අගසව් හාමුදුරුවරු මහරහතුන් වහන්සේලා පස්වග බික්තුන් වහන්සේලා ඉතාම තරුණ අය. තරුණෝත්තමයන් වහන්සේලා. ඉතින් ඉතින් තාරුණ්‍යයෙන් මත් වුණොත් එහෙම යථාර්ථෙක වෙන්නේ. යවුණේ මත් වුණොත්. එතෙන්දී සංසාරේ දුකයි. ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා කියලා පිළිගන්නෙත් නැහැ, කල්පනා වෙන්නෙත් නැහැ, අවදිකම උපදින්නෙත් නැහැ. හරි අවාසනාවක්. තවත් කරුණක් තමයි අපේ බණපතේ කියන මේ ජීවිත මන්දේ ජීවිත මන්දේ කියන්නේ වැඩි හිටිකමින් උමතු වීම. සම්මන් හුඟක් වයස්ගතයිනේ මං මැරෙන එකක් නැහැ නේ. කියලා කල්පනාවක් ඇති වෙනවා. හුඟක් කල් ජීවත් වෙනකොට මිනිස්සුන්ට ජීවිත මදය ඇති වෙනවා. මහලුකමින්වත් වීම කියවල කමක් නැහැ. තවත් එකක් තමයි ආරෝග්‍ය මදය. ආරෝග්‍ය මදය කියන්නේ ලෙඩ දුක් නැහැදි බොහෝ කලක් ඉන්නකොට උමතු වෙනවා. ලෙඩුන්ට අවඥා කරනවලු අටුවාවි කියනවා. ලෙඩුන්ට හිනහෙනවා. මොනවද ලෙඩ දුක් හැදෙනවා නිතර බේත් දෙනවා කියලා. තමන් නිරෝගී වෙන්නකොට ආරෝග්‍ය මදය ඇති වෙනවා. ඔය මත් වෙන තව කරුණක් මිනිස්සු. තවත් නොඑක් කරුණු කියනවා. ධනය, ධනෙ නිසා, මිලමු ධන නිසා මිනිස්සු උමතු වෙනවා. බලයේ නිලයේ නිසා උමතු වෙනවා. කුල මල නිසා මිනිස්සු උමතු වෙනවා. අපි උසස් කුලයේ කියලා. ඔය කොයි කාරණෙන් හරි උමතුනොත් හැඩරුව නිසා උමතු වෙනවා. රූපවදයෙන් මත් වෙනවා. මොන කාරණයකින් හරි උමතු වුණොත් උමතුන එක්කනට උමතුන මිනිස්සුන්ට තමන් ලෙඩ වෙනවා. මහලු වෙනවාය, මැරෙනවාය කියලා කල්පනාවක් නැහැ. සිහියක් නැහැ. ජීවිතයේ යථාර්ථය වෙන්නේ නැහැ උමතු නැත්තම්. විකෘතියක්මයි පේන්නේ ප්‍රകൃතිය පේන්නේ නැහැ. මොකද සිත් තුළ සමාහිත බව නැහැ, සංසුම් බව නැහැ. ඉතින් මේ සමාධි සූත්‍රයේ කියන සමාහිතෝ වික්ඛවේ වික්ඛු සංසුම් කරගන්න හිත. සමාධි වික්ඛවේ භාවේත. ඉතින් සංසුම් සම්දිනු කරන්නේ. භාවනා කියන්නේ දිනු කරනවාට අකුසල් සිත් දියුණු කිරීම නෙමෙයි භාවේති කුසලේසු ධම්මේසු කුසල් සිත් දියුණු කිරීම කුසල සමාධිය අයහපත් නරක අරමුණකට හිත එකඟ කරන්න පුළුවන් ඒකෙන් පරිහානිය ඇති වෙන්නේ ඒක භාවනාවක් නෙවෙයි හිත දියුණු වෙන්නේ නැහැ කුසල ආරම්මණයක මෙත්තාව කරුණාව වෙන්නේ කුසල ආරම්මණයක කුසල සිතක ඒ බඳු සිතක් දියුණු කිරීම තමයි භාවනාව කියන්නේ. ඉතින් යහපතක් වෙන්නේ. ඒ විදිහට භාවනා මගින් සමාධිය වඩලා භාවනාමය සමාධිය උපදවාගෙන සංසුන් සිත් ඇති කරගත් අය උමතු බවින් දුරස්ත වුණ අය ජීවිතය යථාර්ථය දකිනවා ජීවිතය යථාර්ථය දකින මේ මිනිස්සු ලෝකේ ජීවත් වෙනවා අඩු අපේක්ෂාවකින් අපි උපදිනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා. මේක අපට වරක්වා ගන්න බෑ. මේක සංසාරේ හැටි. මේ සංසාරික යථාර්ථයේ හැබෑ තත්ත්වයේ මේකය. මිල මුදල් දන දාන්නේ කොච්චර එකතු කරුවත් මේ දුකෙන් අපිට දෙන්න බැරිය. ප්‍රියමනාපය අපි ළඟ අපි ඈත් වෙනවා අපි යමනාපය අප ළඟට එනවා අපි සංපයෝගෝ පියේ විප්පයෝගෝ කොයි විදියට උපදිනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා. මේ මේ මේ මේ කියන අපේ ජීවිතේ හැබෑ తත්වය දකින මිනිස්සු දැහැමිව ලෝක ජීවත් වෙනවා. සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. මේ අර්ථය දකින මිනිස්සු මත් වෙන්නේ නැහැ, උමතු වෙන්නේ නැහැ. සිහි කල්පනාවෙන් තොරව වැඩ කරන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මදේ මත්වීම දුරුකොට සංසුන් වූ සමාහිත වූ සිතින් ජීවිතයේ හැටි සංසාරයේ හැටි ලෝකයේ හැටි බලන්න කියලා අපට උගන්වනවා. සමහරව කල්පනා කරනවා අසුබවාදී. ඌව කල්පනා කරන්න හොඳ නෑ. ඌව හිතන්නත් හොඳ නෑ. ඌව බණින් වැඩකුත් නෑ. ඌව කියන්නත් හොඳ නෑ. උපදිනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා. මේ ජීවිතයේ අර්ථය කියනකට මිනිස්සු කැමති නෑ. බොරු කියනවා නම් කැමති උපදින්නේ නෑ, ලෙඩ වෙන්නේ නෑ, මහලු වෙන්නේ නෑ, මැරෙන්නේ නෑ කියලා. අපිට සිසකෝම මුහුණ දෙන්න සිදුවෙන මේ අත්දැකීම අපි විඳ දරාගත යුතු අත්දැකීම මොන පිළිවෙලකින්වත් අපට ඉක්මවන්න බැරි මේ මහා ප්‍රශ්නේ සංසාර දුක. ඒක දකින්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. අවධානය ඇති කර ගන්න ඕනේ. ඒක තමයි බෞද්ධකමේ පළවෙනි ලක්ෂණ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ පින්නත් මේ දුක අපට කියලා දෙන්න. සංසාරේ දුකයි කියලා අවදි කරන. අපතුල ඇති කරගන්න. ඒ නිසා මෙන්න මේ විදිහට සමාහිත සිත් ඇති දැනත්තා. ඉදන් දුක්ඛන්ති යතහාම් භූතං පජානාති සංසුන් සිත් ඇති. නිරවුල් සිත් ඇති. හික්ලේසි සිත් ඇති. සනසුණු සිත් ඇති. එකඟ සිත් ඇති. නිරෝගී සිත් ඇති. බෞද්ධයා සංසාරේ දුකයි කියලා දකිනවා. තේරුම් ගන්න. ඊළඟට මේ සූත්‍රයේ කියන ඉති කාරණාගෙන ඊටමත් කෙටියෙන් වාසීපත් කරන්න කැමති මේ සමාධි සූත්‍රයේ ඊළඟට කියනවා පින්වත්නි අප කවුරුත් දන්නා විදිහට ඉදන් දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. ඒ සමාහිත සිත් ඇති භික්ෂුව මේ දුකට හේතුය කියලා. දුක ඇති වෙන්නේ මේ තණ්හාව නිසායි. තණ්හා නිසායි. දැන් අපි ධම්සක් පැතුම් සූත්‍රය කියන්නේ අපි බෞද්ධයෝ දන්නවා යායන් තණ්හා පූර්ණෝ භවිකාන අන්දිරාග සාගතා කියලා. මේ නිමක් නැති ඉවරයක් නැති කෙලවරක් නැති අසීමිතව අපේක්ෂාව බලාපොරොත්තු තණ්හාව මේකෙන් තමයි අපි අසහනයට දුකට පීඩණයට පත් වෙන්නේ තණ්හා ජාති සෝකෝ තණ්හා ජාති භය අපේ ධම්මපදයේ කියන යථාපි මූලයේ අනුපද්‍ය දල්හි ගහක කරටියක ඇදුවට ඇතැම් ගස්වල හැම ගස්ම නෙවෙයි සමහර ගස්වල කරටියක ඇදුවට මුල හයියනවා යථාපි මූලයේ අනුපද්‍ය දල්හි මොළව බොහොම ශක්තිමත් නම්, දැඩි නම්, උපද්‍රවයක් නැත්නම් ඒක කරදරයක්. සින්නෝ පිරුක්ඛෝ මැදින් කැපුවට ඒ ගහ පුනරේව රූහති ආයත් පළ වෙනවා. අන්නේ වගේ වම්පේ තණ්හානුසේ 97 මේ තණ්හාවේ මුල් උදුරා දමන තුරු නිබ්බත දුක්ඛ විදම්පුන පුනං සංසාර දුක නැවත නැවතත් ඇති වෙනවා. අන්නේ නිසා බුදුබණේ කියන්නේ අර අටපාද සූත්‍රයේ අන්තිම පදේ කියන්නේ ඌනෝ ලෝක අතිතෝ තණ්හා දාසෝ මා සිහිපත් කළා උපනීයති ලෝකෝ නිරන්තරයෙන් අපි ඇදගෙන යනවා මාළුවස්ත මරණය අත්තාන ලෝක අනවිස්සරෝ අපි කිසි පිළිසරණක් නැතුව ඉන්නවා කර කියා ගන්න දෙයක් නෑ අපිට ඕක කල්පනා වෙන්නේ මහලු වෙනකොට තමයි දුර්වල වෙනකොට දුක් වේදනා වැඩි වෙනකොට අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනිය කිසිවක් අපට උරුම නෑ අයිති නෑ මේ දැස් දෙකන් දැස් දෙපා දීපල වස්තු දුපුතු කියලා අපි ගොඩනගාගෙන ඉන්නේ කිසිවක් අපට සබ්බම් පහය ගමනිය මොහොතක උපවත් හරිනවා මොහොතකින් අත්හරිනවා කල්පනා කරලා බැලුවොත් අපට රෝගයේ දිහා නෙත්‍යමලා මේ පින්නතුන්ට පෙනෙයි කල්පනා වෙයි මහා ධනදානෙක වෙන මිනිස්සු හරි ශක්තිමත් අය සමහරවිට හැමතින්ම ශරීර ශක්තියෙන් දන උගත්කම් වලින් බෙල මුදල් වලින් මොහොතකින් ඔත්න ඔක්කොම අත්හැරියන්නේ සියල්ල අත්හැරියා. දැස් දෙකක් දැස් දෙපාමත් මරණින් මත්තර ගෙන යන්න බෑ සම්බම් පහයි ගමනිය. ඒක ලෝකේ ජී සංසාරගත ජීවිතය හැටි. එහෙම වුණාට ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ ලෝකයා නිතරම ඌනතාවයෙන් මදිකමින් මදිකමින් හැමදේම මදි පෙළ මුදල් ලැබුණත් මදි කොච්චර දෙුණත් බොහෝ ධන ධාන්‍ය ආදී සම්පත් කියලා මිනිසුත් මදි කියලා කියන්නේ ශරීර ශක්තිය හැඩරුව මිල මුදල් බලතල නිලතල ලෞකික සැප සම්පත් කොයි තරම් ලැබුණත් මදි මදි මදි කියලා තමයි හිතෙන්නේ ඌනෝ අතිත්ව ඇති වෙන්නේ තණ්හා දාසෝ අපි හැමදෙනාම මේ සංසාරේ පුතඥ අපි අපේක්ෂාවල් බලාපොරොත්තු ආසාවල් වලට යට වෙලා ලෝකේ ජීවත් වෙනවා. ඕක තමයි දුකට හේතුව වෙන්නේ. මේ සංසාරගත දුක ඇති වෙන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් පැහැදිලි කරන්නේ තණ්හා. අසීමිත අපේක්ෂාව. ඉවරයක් නැති බලාපොරොත්තු. මේවනේ මේව තමයි සංසාරගත දුකට හේතුව. මෙන්න මේ අර්ථය ඉදන් දුක්ඛ සමුදයෝති අතහබ්බූතං පජානාති. ඇති හැටියෙන් දකින්න ඕනේ. සමාහිත සිත්ත්‍ති, සංසුන් සිත්ත්‍ති කනත්තා බෞද්ධ භික්ෂුන් වහන්සේ මේ සංසාරේ දුක ඇති වෙන්න හේතුව. මේක තමයි දුකට හේතුව මේ අසීමිත තණ්හාවේ අපේක්ෂාවේ බලාපොරොත්තු කියලා ඇති හැටියෙන් තේරුම් ගන්න. ඊළඟට පින්වත් මේ සූත්‍රෙහි අපි ප්‍රකාශ කළා සඳහන් වෙනවා ඉදන් දුක්ඛ නිරෝධෝති යතහ භූතං ප්‍රජානාති. මේ සමාහිත සිත් ඇති බෞද්ධයා සමාහිත සිත් ඇති විසුන් වහන්සේ මේ දුක් නිවීමේ කියලා ඇති හැටියෙන් දකිනවා. දුක් නිවීම කියන්නේ නිවන, නිරෝධය කියන්නේ නිවන, නිරෝධ සත්‍යය නිවන ගැන අපේ බෞද්ධයන් අතරේ තරම් පැහැදිලි ප්‍රමාණවත් දැනීමක් නැහැ. ඒක රහතන් වහන්සේගේ අධ්‍යක්ෂකමනේ. අපේ අධ්‍යක්ෂකම නෙවෙයි. බුද්ධ ආදී මහරහතන් වහන්සේලාගේ අසාමාන්‍ය වූ අධ්‍යක්ෂීම. ඒක සාමාන්‍ය අධ්‍යක්ෂීමක් නෙවෙයි. තණ්හාව නැති කළ තත්වයට තණ්හක්යෝද නිබ්බාන. තෘෂ්ණාව නැති කිරීම නිවනනේ. අපේ ධම්සක් පැතුම් සූත්‍රයේ උගන්වන්නේ ප්‍රසායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිඤ්ඤසග්ගෝ මුත්‍ති අනාලය මේ දුක් සහිත වූ අසාර වූ අනිත්‍ය වූ පෙරලෙන සුළු චිත්ත සංతాපයට හේතු වෙන මේ සංස්කාර ධර්මයන් ඉරිහි ඇත්තා වූ මේ අසීමිත තණ්හාව සහ මුලින් නැති කිරීම නිවන මේක මානසික දියුණුවක් මේක මානසික தත්ත්වයක් ආධ්‍යාත්මික தත්ත්වයක් ඉතින් නිවන ගැන නොඑක් විදිහේ ප්‍රතිපත්තාන්තර තමයි අපේ පොදු බෞද්ධයන් අතර තියෙන්නේ. ඒක පුදුමයක් නෙවෙයි පින්වත්. මේ මොකද රහතුන් වහන්සේගේ බුද්ධ ආදී මහරහතුන් වහන්සේලාගේ අත්දැකීම. අපේ බණපොතේ කියන්නේ බුදුරජාණන් වහන්සේ පබ්බතත්වෝ භූමත්‍ය. පර්වතයක් උඩට නැග කෙනෙක් වගේ පඤ්ඤා ප්‍රාසාද මාරුවිය. ප්‍රඥා ප්‍රාසාදයේ මුදුනට නැග උන්වහන්සේ. අශෝකෝ ශෝක නොකරන්නේ. ශෝකිනින් පජං සසර දුක් විඳින ශෝක කරන අපි දිහා බලනවා. කන්දක් උඩට නැග්ග කෙනෙක්ට විශාල පරාසයක් වෙනවානේ. ලොකු කලයක් වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ කන්දක් උඩට නැග කෙනෙක් වගේ. උන්වහන්සේට පේනන දේ කන්ද පහළ ඉන්න අපිට පේනේද? අපි භූමියස්තයි, භූම්මට්ටයි. පොළවේ ඉන්න අපිට කන්ද මුදුනේ ඉන්න කෙනාට පේනන දේ පේන්නේ නැතිවීම බුදුමයක් නෙවෙයිනේ. අත්දැකීම අපිට වෙන ගන්න හරි අමාරුයි. ඉතින් මේ හැටියට පින්වත්නි මේ සංසාරගත දුක ඇතිවෙන්න හේතුව තණ්හාවේ තණ්හාව නැති කිරීම නිවන නිරෝධය නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධාරය සත්‍ය මේකෙන් නිවන ඇති හැටියෙන් දකින්න යථාර්ථයෙන් දකින්න සමාහිත සිත් ඇති බෞද්ධයා සමාහිත සිත් ඇති සංසම් සිත් ඇති විචුව මේ දුකයි තේරුම් ගන්නවා මේ දුකට හේතුව ඒ කියලා දුක්ඛ සමුදය තේරුම් ගන්නවා මේ දුක් නිවීමේ කියලා දුක්ඛ නිරෝධ නම් වූ නිවන අවබෝධ කරනවා ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති අතහ භූතං පජානාති. මේ දුක් නිවන මගේ කියන අවධිකමත් ඇති කරගන්නවා. දුක් නිවන මඟ දුක්ඛ නිරෝධාරය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරය සත්‍ය අපි බෞද්ධය දන්නවා අරහතන් මාර්ගය. ආයේ මේවා අරිවට හංගිකෝ මග්ගෝ. අපි දම්සක් වැදුණු සූත්‍රයේ කියන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ ආර්ය මාර්ගයේදී ගමන් කිරීමෙන් දුක් නිවාරණය කරගැති හැකියයි කියලා සමාහිත සිත් ඇති බෞද්ධ සමාහිත සිත් ඇති භික්ෂුව ඇති දතු දකිනවා. වෙනත් පිළිවෙලකට කියනවා අපේ සම්ප්‍රදාය හැටියට කය වචන දෙක සංවර කරමින් හිත සංවර කර ගැනීමට පසුබිම සකස් කර ගැනීමෙන් සීලාදී ගුණ ධර්ම මත පිහිටා සිට සම්මා වාචා සම්මා කම්මන්ත සමාජීව මේ කියන මාර්ගාංග පුරලා ඒ වගේම හිත සංසුන් කර ගැනීමෙන් හිත සමාහිත කර ගැනීමෙන් සමාධිය වැඩි දියුණු කරලා ප්‍රඥාවට ගමන් කිරීම. සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන්. ආරෂ්ඨායික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවකට වෙන් වෙනවා. මෙන්න මේ මාර්ගය තේරුම් ගන්නවා. ඇති හැටියෙන් මේ මාර්ගය තමයි දුකින් මිදෙන්න නිවන් දකින්න ඇති මාර්ගය කියලා යථාභූතං පජානා. ඇති තතු තේරුම් ගන්නවා. මේ සමාහිත සිත් ඇති නැත්නම් මේ පිළිවෙලට සසර දුක මේක, සසර දුකට හේතුව මෙහෙම, සසර දුක් නිවීම මේ නිවන මේ පිළිවෙල. දුක් නිවීමේ මඟ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය සත්‍ය මේකයි කියලා ඇති තතු තේරුම් ගන්න. මේ විදිහට මේ සත්‍ය සංයුත්තේ මුලින්ම හමුවන සමාධි සූත්‍රයේහි ඒකාතකින් සමාධියේ උතුම්කම සමාධියේ ඵලදායකත්වය අනිත්‍යතින් සමාධියට සංසුම් බවට පත් සිත් ඇති තැනැත්තා චතුරාර්ය සත්‍ය උස්සේ යථාර්ථය දකින පිළිවෙල අපට උගන්වනවා මේ කියන දහම් කරුණු කල්පනාවට ගැනීමෙන් තම තමන්ගේ සිත් සතන් වල ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් පුදවා ගන්නට කල්පනා කිරීම හොඳයි. හෙට උදා වෙන පොසොන්පුර පසළොස්වක පොයේ දවසේ මේ පින්නතුන් හැමදිනාටම පුණ්‍යමය උතුම් දවසක් වේවා. මේ වෙලාවේදී ධර්ම ශ්‍රවණය කිරීමේ උදා කරගන්න හංගුණුගුඩ මලියෙන් දෙවියන්ටත් පළගේ ඥාතින්ටත් අපි හැමදෙනාටම සසර දුකින් එතරව ලැබිය යුතු මමාම්හ නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා ආකාශත්ථාද බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං තිරං රක්ඛන්තු ධම්මදේශනං තිරං රක්ඛන්තු තං සදා ධර්ම ශ්‍රවණින් ලබන ලද ඉන්නහංගල බලයෙන් හැම දිනාතම දුකින් දී ලැබිය යුතු තුම් නිවන් සම්පත් ලැබේවා ධර්මාන් ශාස්ත්‍රාව පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ පූර්ණ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය පූජ්‍යපාද දේවාලේගම මේඝානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ